අමරසිංහ මහත්මියගේ අභාවයෙන් වර්ෂ පූර්ණේ නිමිති කොටගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම වසර 3කට ඉහතදී අභාව ප්‍රාප්ත අකිල චන්දිර පුතණුවන් වසර 4කට පෙර අභාව ප්‍රාප්ත ආරි කුරුළුගම සොහයුරිය වසර 16කට පෙර අභාව ප්‍රාප්ත වුණු ඔස්ටින් අමරසිංහ සහෝදරයා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණු ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදුගුණ කෙටියෙන් පැහැදිලි කරමින් ධර්මදේශනාව සිදු කරන හැටියට එක් දේශනාවකින් ඒ බුදුගුණ නමයම පැහැදිලි කරන්නට කාල වේලා ප්‍රමාණවත් නොවන නිසා ධර්මදේශනා දෙකකින් හෝ ඒ දහම් කරුණු පැහැදිලි කර දෙන හැටියට වර්තමානයේ තෙරුවන් සරණ ගිය ඒ වගේම නිරන්තරයෙන් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සජ්ජායනා කරමින් තෙරුවන් වන්දනා කරන බොහෝ දෙනාට ඒ රත්නත්‍රේ ගුණ පිළිබඳව නිවැරදි වැටහීමක් නැති නිසා ඒ අයට ඊට සංක්ෂිප්තව හෝ මතක තබා ගන්නට පුළුවන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය පිළිබඳව පැහැදිලි කරමින් මේ දේශනාවන් දෙක සිදු කරන හැටියටයි ඒ පෙනතුන් විශේෂයෙන් අපට ආරාධනා කරන්නට යෙදුනේ. බෞද්ධෙක් කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම බෞද්ධයින් හැටියට හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ සරණ කොටගෙන පිහිට කොටගෙන කටයුතු කරන නිසා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නවා කියලා කියන්නේ දෛනික ජීවිතයේ අපහසුතා පීඩා දුරු කරගන්නට ලෞකික සැප සම්පත් ලබා ගන්නට කියන අර්ථයෙන් නොවේ මේ සසර ගමන නිමා කරන්නට නිවන් අවබෝධ කරන්නට මඟ පෙන්විය හැකි ශාස්ත්‍රූවරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේය ඒ නිසා උන්වහන්සේ ශාස්ත්‍රු කොටගෙන උන්වහන්සේගේ දේශනාවන් අනුව යමින් මේ සසර ගමන නිමා කරන්නට ක්‍රියා කරනවා කියන අදහසින් තමයි බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නට පෙළඹෙන්නේ. ඊළඟට ධර්ම රත්නය සරණ කරගන්නවා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ නෛර්යානික සද්ධර්මය ඇසුරු කරන ප්‍රගුණ කරන කෙනෙකුටයි මේ භව ගමන නිමා කරලා නිවන් අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ පරමාර්ථය සාධනය කර කිරීම සඳහා අප විසිනුත් ඒ තථාගතයන් වහන්සේ විසින් දේශිත නෛර්යානික සද්ධර්මය සරණ කොට ගන්නවා පිහිට කොට ගන්නවා කියන අදහස තමයි ධර්ම රත්නයේ සරණ යනවා කියන කාරණය තුල අන්තර්ගත වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ආර්ය මහා සංඝ රත්නය ඒ තථාගත නෛර්යානික ධර්මය අනුව පිළිපැදලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල තුලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තු උතුමන් ඒ නිසා අපට పూర్වෙහි මේ ගමන નિවරදිව හඳුනාගෙන ඒ මඟ ගමන් කරලා එහි ප්‍රතිඵල සාක්ෂාත් කරගත්තු උතුමන් හැටියට අපේ පූර්වාදර්ශය හැටියට ඒ මහා සංඝරත්නය පූර්වාදර්ශයේ වගේම අපේ මාර්ගෝපදේශකයන් වහන්සේලා හැටියට ඒ මහා සංඝරත්නය අපි පිහිට කොට ගන්නවා සරණ කර ගන්නවා කියන අදහසින් තමයි සංඝරත්නය සරණ යනවා කියලා සඳහන් කරන්නේ. එතකොට තෙරුවන් සරණ ගිය කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? කෙබඳු කෙනෙක්ද? ධර්ම කියන්නේ මොන විදිහේ ධර්ම පරයායක්ද ප්‍රතිපත්ති ක්‍රමයක්ද ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ කෙබඳු පිරිසක්ද කියලා નિවරදිව තේරුම් ගත යුතු වෙනවා. ඒ බඳු වැටහීමක් නැතිනම් ඒතනත්තාගේ තෙරුවන් සරණ යාම එතරම් අර්ථ සම්පන්නයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් තෙරුවන් සරණ කොටගෙන කටයුතු කරනවා නම් ඒතනත්තා නොවැරදීම බුදුරජාණන් වහන්සේ ගැන නෛර්යානික ධර්ම මාර්ගය පිළිබඳව ආර්ය මහා සංඝරත්නය පිළිබඳව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ಗುಣ දැනගන්නට උත්සාහවත් විය යුතුයි. ඒ ಗುಣ දැනගෙන සරණ කරගන්නකොට තමයි ආකාරවතී සද්ධාාවක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ අමූලිකා සද්ධාාවක්. අමූලිකා සද්ධා කියන්නේ මූලයක් නැති, පදනමක් නැති, කාරණයක් හරියට තේරුම් ගත්තේ නැතිව අපි තුල යම්කිසි භක්ති මාත්‍රයක් ගොඩනැගෙනවා. අපි බෞද්ධයෝ නිසා අපේ ශාස්ත්‍රවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකේ පහළ වුණු සියලු ශාස්ත්‍රවරුන්ට වඩා ඉහළයි අග්‍රයි කියලා අපි යම්කිසි අභිමානයකින් තථාගතයන් වහන්සේ පිළිබඳව සිතුවයි කියලා කල්පනා කළයි කියලා වර්ණනා කළයි කියලා අපේ සද්ධාව ආකාරවතී සද්ධාාවක් වෙන්නේ නැහැ. ආකාරවතී සද්ධාවයි කියලා කියන්නේ ಗುಣ දැනගෙන හේතු යුක්ති ඇතිව සකාරණව ප්‍රඥාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට සද්ධාාවක් ඇති කරගන්න ගෞරවයක් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් ඒක තමයි ආකාරවතී සද්ධාවයි කියන්නේ. ඉතින් මේ සසර ගමනින් එතර වෙන්න නිවන් මඟ අනුගමනය කරන්නට අපට මූලික පදනම වෙන්නේ මේ කියන ආකාරවතී සද්ධාව. දැන් පින්නතුන් අහලා ඇති නිවන් දකින්නට අපට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ. පවතින්නේ නාම රූප ධර්ම ටිකක්. එතකොට මේ නාම රූප ධර්ම ටික සසරට ගමන් කරනවද නිවනට ගමන් කරනවද කියලා තීරණය වෙන්නේ මෙහි යෙදෙන චිත්තචෛතසික ධර්මයන් අනුව. සාධක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම මුල් කොටගත් කෙලෙස් ධර්ම නම් වඩා ප්‍රබල වෙන්නේ ඒ පංචස්කන්ධය නිරන්තරයෙන් සසර පැත්තටයි ඇදී යන්නේ යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මුල් කොටගෙන බෝධිපාක්ෂික ධර්ම අවදි වෙනවා නම් ඒ පංචස්කන්ධය සසර ගමන නිමා කරන පැත්තට නිවන දෙසටයි ගමන් කරන්නේ ඒ ඒ දිශාවටයි යොමු එතකොට එහෙමනම් අපි නිවන් දකින්නට ඕන නම් ඒ තැනත්තා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත යුතුයි. ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහ කුමක් නිසාද අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට අධිපතිත්වය දරන්නට සමත් වෙන නිසා ඉන්ද්‍රිය නාමයෙන් හඳුන්වන තවත් කාරණා තියෙනවා ඇස කන නාසාදියත් ඉන්ද්‍රිය නමින්මයි හඳුන්වන්නේ නමුත් අපිට මේ ඇස කන නාසාදිය නිවනට හේතු වෙන්නත් පුළුවන් සසරට හේතු වෙන්නත් පුළුවන් ඍජුවම නිර්වාණගාමිනී මාර්ගයට උපනිශ්‍රය වෙන උපකාර වෙන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා ඒ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම ප්‍රබල වෙන ප්‍රබල වෙන තරමට තමයි අපි නිර්වාණ ගාමිනී මාර්ගයෙන් ගිලිහෙන්නේ නැතිව ඒ නිවන දෙසට අපේ ගමන් මඟ යොමු වෙන්නේ. එහි පළමු කාරණය තමයි සද්ධාව. එතකොට සද්ධාව බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඇති කරගන්නා ප්‍රසාදය, ධර්ම රත්නයේ ගුණ දැනගෙන ඇති කරගන්නා ප්‍රසාදය, සංඝ රත්නයේ ගුණ දැනගෙන ඇති කරගන්නා ප්‍රසාදය පදනම් කොටගෙන තමයි ඒ සද්ධාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ කියන සද්ධාව මුල් කාලේ අපි කුඩා කාලේ අපට මව්පියෝ කියා දෙන කරුණොත් එක්කලා බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා උන්වහන්සේගේ ඒ රූප సౌందර්යයත් එක්කලා අපේ මනසේ යම්කිසි භක්ති මාත්‍රයක් ගොඩනගෙනවා. ඊට පස්සේ අපි වැඩිහිටියන් බවට පත් වෙනකොට ටිකෙන් ටික බුදු ගුණ සිහි කරලා බුදු ගුණ පිළිබඳව ධර්මදේශනා අහලා බුදු ගුණ කියවලා ඒවා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි ප්‍රසාදයක් ඇති කරගන්නවා ගුණ දැනගෙන ඊට පස්සේ තවත් අපි ගැඹුරින් ක්‍රියාත්මක වෙනකොට විදර්ශනා ප්‍රඥාවෙන් මේ ලෝකයේ ස්වභාවය මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අපට නුවණින් වැටහෙන්න වැටහෙන්න තමයි පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ කියන காரணා නුවණින් වටහා ගන්නා ප්‍රමාණයට තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව පවතින සද්ධාව සද්ධා ඉන්ද්‍රියක් බවට වඩා ශක්තිමත්ව තහවුරු වේ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ තනත්තා තමයි බුදුරජාණන් වහන්සේ දැක ගන්නට සමත් වෙන්නේ. ධර්මය කියලා කිව්වේ පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන මේ මූලික කාරණා පදනම් කොටගෙන තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ලෝක ධර්මය සහ නිර්වාණ මාර්ගය. එතකොට ඒවා පිළිබඳව ඒ ගැඹුරු විදර්ශනා ප්‍රඥාවක් ඇති කරගන්නට අපි පෙළඹෙන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳව අපට සද්ධාාවක් ආකාරවතී සද්ධාාවක් ඇති වුණු තරමට. ඉතින් ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපි අර්ථ සම්පන්නව තෙරුවන් සරණ යන්නටත් ඒ තෙරුවන් සරණ යාමේ ප්‍රයෝජනය හැටියට අපි නිර්වාණගාමිනී මාර්ගයේහි අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්නටත් අපට සද්ධාව මූලික වෙනවා. ඒ සද්ධාව ඇති කරගන්නට අත්‍යවශ්‍ය කාරණයක් තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිළිබඳව નિවරදිව ඇති කරගන්නා වැටහීම. ඉතින් ඒ නිසා තමයි අද ධර්ම දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව යම්කිසි සරල සංක්ෂිප්ත විග්‍රහයක් කර දෙන හැටියට ඒ දායක පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ. මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. සම්මා සම්බුදු කෙනෙකුන් විසින්ම ඒ සම්බුද්ධ ගුණ දේශනා කළොත් වෙන කිසිවක්ම දේශනා නොකොට බුදු ගුණම පමණක් දේශනා කළොත් කල්පයක් මුළුල්ලේ දේශනා කළත් ඒ කල්පය නිමාවටපත් වෙනවා විනා බුදු ගුණ දේශනාව නිමා වෙන්නේ නැහැයි කියන බව ධර්මයේහි දක්වලා තියෙනවා. ඉතින් එතරම් අනන්ත අප්‍රමාණ ගුණ කදම්බයක් සම්මා සම්බුදු කෙනෙකුන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරනවා විනා සාමාන්‍ය ශ්‍රාවකේකට කොතෙක් ප්‍රඥාව තිබුණත් සම්බුදු ගුණ ਸਰව සම්පූර්ණයෙන් වටහා ගන්නට අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ. මේ සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුන් වහන්සේලා අතර මහා ප්‍රඥාන් වහන්සේ හැටියට හැඳින්වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේටවත් බුදුරජාණන් වහන්සේගේ ගුණය ਸਰව සම්පූර්ණයෙන් අරමුණු කරන්නටවත් පුළුවන් කමක් නැති බවයි ධර්මයේ දැක්වෙන්නේ. ඒ සරියුත් මහරහතන් වහන්සේගේ බුදුගුණ දැනීම පිළිබඳව දක්වලා තියෙන උපමාවලින් හරියට මහා සාගරයට ඇඟිල්ල දිගු කළොත් ඒ ඇඟිල්ල කෙලින් සිටින ජලකඳ කොතරම් සල්පද අවශේෂ ජලකඳ කොතරම් මහත්ද අන්න වගේ තථාගතයන් වහන්සේගේ ගුණය අප්‍රමාණයි සරියුත් මහරහතන් වහන්සේට වැටහෙන ගුණය ඊටාම සල්පයයි කියන බව ඊළඟට ආකාශයට ඇඟිල්ල දිගු කළොත් එය ආකාශයේ ඇඟිල්ල කෙලින් පවතින අවකාශයේ කොතෙක් සල්පද අවශේෂ අවකාශයේම අනන්ත අප්‍රමාණද ඒ වගේ තථාගතයන් වහන්සේගේ ගුණය අනන්තයි සරියුත් මහරහතන් වහන්සේට අරමුණු කළ හැකි බුදුගුණ ප්‍රමාණය සල්පයයි කියන බවයි උපමාවෙන් දක්වන්නේ. ඉතින් මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බුදුගුණ දැනීමත් ඒ විදිහනම් සාමාන්‍ය ප්‍රතඥ පුද්ගලයෙකුට තථාගතයන් වහන්සේගේ බුදු ගුණය ප්‍රාමාණිකව දැනගන්නට පහසු නැහැ. නමුත් අපේ අපේ ශක්ති ප්‍රමාණයෙන් අපේ සද්ධාවේ ප්‍රඥාවේ ප්‍රමාණයට ටිකෙන් ටික අපි උත්සාහ කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් ගන්නට වටහා ගන්නට ඒ වටහා ගන්නා වටහා ගන්නා ප්‍රමාණය මත තමයි අපේ සද්ධාව සහ තථාගතයන් වහන්සේ පිළිබඳව අපේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සෑම සියලු දෙනා විසින්ම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් බුදු ගුණ වටහා ගන්නට උත්සාහ කිරීම වැදගත් වෙනවා. ඒ වගේම සෑම බෞද්ධයෙක්ම දිනපතාම තෙරුවන් වන්දනා කිරීමේදී ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා කියන මේ තථාගතයන් වහන්සේ විසින්ම බුදු ගුණ සංක්ෂිප්ත කරලා කැටි කරලා දේශනා කළ නවාරහදී බුදු ගුණ පාඨය දිනපතාම වගේ සජ්ජායනා කරනවා. ඉතින් එහෙම සජ්ජායනා කළාට බොහොම සුළු පිරිසක් තමයි ඒ බුදුගුණ පාඨයේ නිවැරදි අර්ථ සිහි කරමින් හරියට ಗುಣ දැනගෙන ප්‍රඥාව අවදි කරගෙන සිහිනුවණින් පෙරුවන් වන්දනා කරන්නට සමත් වෙන්න. අනිත් බොහෝ දෙනා ඒ ಗುಣ පාඨයන් සජ්ජායනා කළාට කුඩා කාලේ ඉඳලා තමන් ඒවා කටපාඩම් කරගෙන තියෙන නිසා ඒ කටපාඩමින් කියාගෙන යනවා විනා හුඟක් වෙලාවට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ බුදුගුණ පාඨයෙන්, දහම් ගුණ පාඨයෙන්, සංඝ ගුණ පාඨයෙන් කියවෙන ಗುಣ පිළිබඳව વિચારපූර්වක අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාගේම දැනගැනීම පිණිසත් ඒ වගේම අඩුම තරමින් මේ බුද්ධ ගුණ පාඨය සජ්ජායනා කරනකොට මෙහි අදහස මෙන්න මේකයි කියලා දල වශයෙන් හරි අදහසක් ඇති කරගන්නට ඒ සියලුම බෞද්ධයින්ට උපකාර වෙන විදිහට බුද්ධ ගුණ නවය පිළිබඳව සංක්ෂිප්ත විග්‍රහයක් කරන්නට තමයි අද ධර්ම දේශනාවෙන් අපට ආරාධනා කරන්නට යෙදුනේ. එතකොට මේ බුදුගුණ පාඨයේහි දැක්වෙන පළමු ගුණය තමයි අරහං ගුණය. අරහං කියන වචනය ගත්තහම එය ඊටාම ගැඹුරු අර්ථ ඇති බොහෝ අර්ථ ඇති ගුණපදයක්. අරහන් ගුණේ පමණක් නෙමේ අනෙකුත් සියලුම බුද්ධ ගුණ පාඨෙහි දැක්වෙන අවශේෂ ගුණත් ඒ විදිහට ඒවාෙහි ගැඹුරු අර්ථ පවතිනවා ඒ වගේම ඊටාම සියුම් විවිධ පැතිවලින් අපි වටහා ගත යුතු අර්ථ බොහොමයක් පවතිනවා ඒ මොකද බුදුරජාණන් වහන්සේ නමක් සතුව පවතින බොහෝ ගුණ එකට කැටි කරලා තමයි මේ නවගුණ පාඨය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන්නේ. නිසා මේ එක ගුණයකින් අපි විග්‍රහ කළොත් කෙලවරක් කරන්නට බැරි තරම් බොහෝ සියුම් සියුම් පැති අවබෝධ කරගත යුතුව තියෙනවා. ඉතින් අපි මෙතනදී උත්සාහ කරන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් කාටත් වටහා ගන්න පුළුවන් වෙන හැටියට ඉතා සරල පැහැදිලි කිරීමක් සිදු කරගන්න. අරහන් ගුණයෙන් කියවෙන විශේෂාර්ථ පහක් එකට කැටි කරලා ඒ පිළිබඳව සකස් කරපු ගාතාවක් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චාදීන චාරහෝ නරහෝ කරෝති පාපානේ අරහං තේන උච්චති මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය පිළිබඳ අර්ථ පහක් විග්‍රහ කෙරෙනවා අරහන් ගුණය පිළිබඳව සිංහලෙන් පැහැදිලි කරනකොට ඔය කියන අර්ථ පහ තමයි බොහෝ කොට විග්‍රහ කරලා තියෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේින්ද කෙලෙස් සතුරන් නැසූ හේින්ද සංසාර චක්‍රයේහි අර සිඳලූ හේින්ද රහසින්වත් පව් නොකල හේින්ද දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු වන හේින්ද අරහන් නම් වනසේක එතකොට මේ තමයි ඒ අරහන් ගුණය පිළිබඳව දක්වලා තියෙන අර්ථ පහ. ඒතර පළවෙනි අර්ථය තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේඳ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ අරහත් මාර්ගඥාණයෙන් සියලුම කෙලෙස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරනවා. තොර සම්මා සම්බුදුවරු පමණක් නෙමෙයි රහතන් වහන්සේලාත් අරහත් මාර්ගඥානය උපදවගත්තු උතුමන් එතකොට උන්වහන්සේලාත් සියලු කෙලෙස් ධර්ම නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරනවා. ඒක බුදු කෙනෙකුට පමණක් සීමා වෙච්ච කාරණයක් නෙමෙයි රහතන් වහන්සේලාටත් සාධාරණ කාරණයක්. එහෙමනම් ඇයිද බුදුරජාණන් වහන්සේ විශේෂ කොට දක්වන්නේ? ඊට හේතුව තමයි තථාගතයන් වහන්සේ පරෝපදේශ රහිතව ඒ කියන්නේ වෙන කෙනෙකුගේ මඟ පෙන්වීමකින් තොරවම මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන අරහත් මාර්ගඥානය අවබෝධ කරන්නට සමත් වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ අරහත් මාර්ගඥානයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා පමණක් නෙමෙයි උන්වහන්සේ වාසනා ගුණයත් ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. වාසනා ගුණයයි කියලා කියන්නේ සාංශාරික හුරු පුරුදු. කෙලෙස් සහිතව කරන කියන සිතන දේවල් නිසා ඇතිවෙන යම් යම් ඇබ්බැහි තියෙනවා. ඒ ඇබ්බැහි අතර නරක ඇබ්බැහි වගේම හොඳ ඇබ්බැහි තියෙන්නට පුළුවන්. ඒ හොඳ නරක සියලු සාංශාරික පුරුදු තමයි වාසනා ගුණයයි කියලා හඳුන්වන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා වාසනා ගුණය කියලා තේරුම් ගන්නේ ලැබීම, භාග්ය, පුණ්‍ය ශක්තිය ආදී අදහසක් තමයි හුඟක් වෙලාවට ගන්නෙ. මේ දහමේ වාසනා ගුණය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයකින් යම් කෙනෙක් සතුව පවතින හොඳ හෝ නරක සාංශාරික පුරුදු. එතකොට අරහත්ත්වයටපත් වුණාට පස්සේ රහතන් වහන්සේලාට හෝ බුදුරජාණන් වහන්සේට නරක පුරුදු ඒ කියන්නේ කෙලෙස් සහිත සිතින් කරන්නා වූ වැරදි දේවල් උන්වහන්සේලා අතින් කොහෙත්ම කෙරෙන්නේ නැහැ කෙලෙස් නැති නිසා. නමුත් කෙලස් නැති වුණාට රහතන් වහන්සේලා නිකලස් මනසින් උනත් අර සාංශාරික ඇබ්බැහි සමහර විට ක්‍රියාත්මක වෙන්න පුළුවන් රහතන් වහන්සේ. උදාහරණයක් හැටියට පිනතුන් අහලා ඇතිනේ අර එක රහතන් වහන්සේ නමක් දානෙකට වැඩම කරවාගෙන යනකොට දායකයා බලා සිටියදීම සිවුර කැටි කරගෙන වක්කඩෙන් පැන්නයි කියන්නේ. එතකොට දායකයා වක්කඩෙන් බැහැලා යනවා, හාමුදුරුවෝ වක්කඩෙන් පැනලා යනවා. ඒ මොකද සාංශාරික ඇබ්බැහි. එතකොට ඒක කෙලෙස් සහිත මනසකින් කරනව නෙමෙයි අබ්බැහිය නිසයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට පිළිඳිවච්ච මහරහතන් වහන්සේ දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතරින් අග්‍රයි. නමුත් උන්වහන්සේ සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කරනකොට වසලයා මෙහාට වරෙන් ආදි වශයෙන් බොහොම කර්කශ විදිහට තමයි කතා බහ කරන්නේ. ඉතින් මේ පිළිබඳව බොහෝ දෙනෙක් හිතනරක් කරගෙන අකුසලොත් සිද්ධ කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේට මේ කාරණය සිහිපත් කළාම බුදුරජාණන් වහන්සේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේ කැඳවලා විමසනවා. ඉතින් එතනදීත් උන්වහන්සේ සිහිපත් කරන්නේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේ උන්වහන්සේ රහතන් වහන්සේ නම ඒ නිසා කෙලෙස් සහිත මනසින් වේෂ සහගතව ප්‍රකාශ කරනවා නෙමේ සසරේ දීර්ඝ කාලයක් උසස්යයි සම්මත වුණු කුලවල ඉපදිලා අනිත් අයට කතා බහ කරපු ඇබ්බැහිය තමයි ඒ අරහත්ත්වයටපත් වෙලත් ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ විදිහට ඇතැම් රහතන් වහන්සේලා සතුව ඒ සාංශාරිකව ගෙනාපු යම් යම් හුරු පුරුදු ක්‍රියාත්මක වුණා. ඒතකොට උන්වහන්සේලා කෙලස් නැසලා තියෙනවා. නමුත් අර සාංශාරික පුරුද්ද තවමත් ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි වාසනා ගුණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ විශේෂත්වය තමයි උන්වහන්සේ අරහත් මාර්ගඥාණයෙන් කෙලෙස් ප්‍රහාණය කරාම නැවත ඒ සාංශාරික හුරු පුරුදු කිසිවක් උන්වහන්සේ සතුව මතුවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේට සාංශාරික පුරුදු නැතුව නෙමේ උන්වහන්සේට ඕන තරම් සසරේ ඇති කරගත්තු හොඳ පුරුදු ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ හැම විටම සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන නිසා ඒ ඒ තැනට ගැළපෙන ඒ ඒ අවස්ථාවට උචිත විදිහට උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා කරුණු පැහැදිලි කරනවා හැරෙන්නට පෙර අවස්ථාවක ඊට කලින් අවස්ථාවක කරපු විදිහට ඒ අබ්බැහිය මත ඒ ආකෘතිය මත බුදුරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු කලින් සිදු කර දෙයක් ඒ විදිහෙන්ම නැවත කිරීමේ අවශ්‍යතාවයක් මතුවනොත් උන්වහන්සේ ඒක ඒ විදිහෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් එහෙම ක්‍රියාත්මක කරන්නේත් අර කලින් ඇබ්බැහිය මත නෙමෙයි සිහියෙන් නුවණින් මෙතනට ගැලපෙන්නේ මේ විදිහයි කියලා තේරුම් අරගෙනයි ඒක ක්‍රියාත්මක කරන්නේ. නමුත් රහතන් වහන්සේලා හැම විටම ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා කියලා නියමයක් නැහැ. එනිසා උන්වහන්සේලාට සාංශාරික වශයෙන් තියෙන යම් යම් මහජනයාට ප්‍රිය නොවන ඇබ්බැහි පවා හොඳ පුරුදු කොහොමත් ක්‍රියාත්මක වෙනවා. දැන් සරියුත් හාමුදුරුවෝ කායගත සතිය ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසා ඒ හොඳ පුරුද්ද උන්වහන්සේ රහත් වෙලා දිගට පවත්වාගෙන ගියා. එතකොට මුගලන් හාමුදුරුව 이르දිය පිළිබඳව සාංශාරිකව පුරුදු කරපු කෙනෙක්. එතකොට උන්වහන්සේ රහත් වෙලත් ඒ පුරුද්ද පවත්වාගෙන ගියා. මේ විදිහට හොඳ පුරුදු රහත් වුණා කියලා පවත්වාගෙන යන්නට බාධාවක් නැහැ. හැබැයි සමහර විට කලාතුරකින් අර පිළිඳිවච්ච හාමුදුරුවන්ට වගේ පුංචි පුංචි දේවල් මහජනතාව සතුටු නොවන කලකිරෙන විදිහේ දේවලුත් ඇතැම් රහතන් වහන්සේලාට ක්‍රියාත්මක වුණා. ඒ වාසනා ගුණය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයට එහෙම නැත්නම් අරහත් මාර්ගඥාණයෙන් කෙලස් ප්‍රහාණය කළාම උන්වහන්සේලා ක්ලේශ ප්‍රහාණය කරනවා විතරක් නෙමේ ඒ කෙලෙස් ඇති කාලේ තිබුණු හුරු පුරුදු ඇබ්බැහි නැවත නූපදින ආකාරයෙන් නොහට ගන්නා ආකාරයෙන්ම ඒ සියල්ලක් ප්‍රහාණය කරනවා. ඒ නිසා බුදුවරු සම්බන්ධව කතා කරනකොට කියන්නේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කරනවා. වාසනා ගුණය සහිතවම සියලු කෙලෙස් ප්‍රහාණය කරනවා. මේ වාසනා ගුණය සම්බන්ධව දක්වලා තියෙන උපමාවක් තමයි දැන් යම් මැටි බඳුනක රා පුරවලා තිබ්බොත් එතකොට පහවදාට ඒ රා බඳුනේ රා ටික ඉවත් කරලා හොඳට මේක හේදුවහම ඒකේ රා ස්වල්පයක්වත් නැතිව සම්පූර්ණ පිරිසිදු කරගන්න පුළුවන්. නමුත් අර රා තිබුණු රා ගඳ ඒකේ ඉතුරු වෙනවා. ඒ වගේ තමයි අපිට වෙනත් දෙයක් වුණත් දැන් සබන් කැටයක් උතලා තිබ්බහම හඳුන් කූරක් උතලා තිබ්බහම ඒ කොළය ගත්තාම ඒක සම්පූර්ණයෙන් පිරිසුදු කරලා ගත්තා වුණත් අර සුවඳ ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේ හොඳ නරක පිළිබඳ ඇබ්බැහි ඒ සම්පූර්ණ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළා වුණත් ඒ ඇබ්බැහිය ඒ හුරුව යම් ප්‍රමාණයකට රහතන් වහන්සේලාට පවතිනවා බුදුවරු ඒ වාසනා ගුණයත් ප්‍රහාණය කරලා තියෙන නිසා උන්වහන්සේලා කෙලස් ධර්මයන්ගෙන් හුඟක් ඈතින් ඉන්නේ. කෙලස් ප්‍රහාණය කරලා විතරක් නෙමෙයි ඒ කෙලස් පිළිබඳව පවතින යම් යම් සංඥා මාත්‍රයක්වත් ඒ පිළිබඳව සටහනක්වත් උන්වහන්සේලා ඉතිරි කරගෙන නැහැ සම්මා සම්බුදුවරු. අන්න ඒ නිසා තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලසුන් කෙරෙන් දුරු වූ හේයින් ඒතර ක්ලේශ ධර්මයන්ගෙන් බොහෝ දුරස් වෙලා උන්වහන්සේලාගේ මනස පවත්වන්නේ ඒ නිසා උන්වහන්සේ අරහං කියලා හඳුන්වනවා. ඒ තමයි පළමු කාරණය. ඊළඟට දෙවෙනි කාරණය තමයි කෙලෙස් සතුරන් නැසූ හේින්ද. එතකොට මේ කෙලෙස් ධර්ම කියලා කියන්නේ මේ ලෝකයේ අපට ඉන්න ප්‍රධානම බරපතලම සතුරන්. දැන් කෙනෙකුට තමන්ගේ ජීවිතය විනාශ කරන්නට එන බරපතල හතුරෙක් ඉන්නවා ඊටත් වඩා අපට අපේම ක්ලේශ ධර්මයන් සතුරුව ක්‍රියාත්මක වෙනවා. මොකද අර බාහිරින් එන හතුරාට පුළුවන් කරන්න පුළුවන් උපරිම දේ තමයි අපේ ජීවිතය අහෝසි කරන එක. නමුත් මේ කෙලෙස් නැමැති සතුරන්ට පුළුවන්කම තියෙනවා මේ ජීවිතයත් විනාශ කරන්නට පුළුවන් සසර ගමනත් විනාශ කරන්නට පුළුවන් අපිව අපාගත කරලා කල්ප කාලාන්තරයක් નિરાදුක් විඳින්නට සලස්වන්නට පුළුවන් වෙන කිසිම හතුරෙකුට ඒ තරම් බරපතල දඬුවමක් අපට දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ වැඩිපුරම අපට දුක් දෙන්නට පුළුවන් ප්‍රධාන සතුරු තමයි අපේම මනසේ මතුවෙන රාග, ద్వේෂ, මෝහ මුල් කොටගත් 1500ක් පමණ කෙලෙස් ධර්ම. එතකොට මේ ක්ලේශ ධර්මයන් අරහත් මාර්ග ඥාණයෙන් නැවත නූපදින ආකාරයෙන් ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට අහෝසි කරන්නට නැති කරන්නට විধ্বංසනය කරන්නට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමත් වුණු නිසා උන්වහන්සේගේ ඒ ගුණය හඳුන්වනවා අරහං ගුණය හැටියට. එතකොට සියලු කෙලෙස් සතුරන් නැසූ හේයින් බුදුරජාණන් වහන්සේ අරහං කියලා හඳුන්වනවා. ඊළඟට සංසාර චක්‍රයේහි අරසින්දලෝ හේන් තථාගතයන් වහන්සේ අරහන් කියලා හඳුන්වනවා. සංසාර චක්‍රයයි කියලා කියන්නේ දැන් මේ ලෝකේ අපි සමහර දේවල් තේරුම් ගන්නකොට එක තැනකින් පටන් අරගෙන තව තැනකින් අවසාන වෙන රේකීය ස්වરૂපයකින් අපි දේවල් ගැන කතා කරනවා. හැබැයි සසර පිළිබඳව කතා කරනකොට එහෙම රේඛාවක් හැටියට නෙමෙයි මේක චක්‍රයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයිද චක්‍රයක් කියලා කියන්නේ එක තැනකින් පටන් අරගෙන ආයෙත් කරකිලා එතනට මෙනවා. ආයෙත් කරකිලා එතනට මෙනවා. ඒ කියන්නේ දැන් අපි උපදිනවා. ඉපදිලා ජරා මරණ ආදියටපත් වෙලා ආයෙත් වරක් උපදිනවා. ආයෙත් ඉපදිලා ආයෙ ජරා මරණ වලටපත් වෙනවා. නැවතත් උපදිනවා. එතකොට මේ එකම දේවල් නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ගත්තාම අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාරයන් ජනිත කරනවා ඒ කුසල කුසල සංස්කාරයන් නිසා ප්‍රතිසන්දි විඥානයේ ඇති වෙමින් අලුත් භවයක් ආරම්භ වෙනවා. ඊට පස්සේ ඒ භවය තුල නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනින් සලායතන ක්‍රියාත්මක වෙලා ඒ සලායතනයන්ගෙන් ස්පර්ශයන් ඇති වෙලා අරමුණු හඳුනාගෙන ඒවා පිළිබඳව වැටහීමක් ඇති කරගෙන ඒ ගැන තෘෂ්ණාව ඇති කරගෙන නැවත ඒවා උපාදාන කරගෙන නැවතත් භවයක උපදිනවා මෙහෙම අනුක්‍රමයෙන් ආය ආයෙත් උපදිනවා කර්ම රැස් කරනවා කෙලස් රැස් කරනවා නැවතත් උපදිනවා එකම විදිහට මේක ක්‍රියාත්මක වෙනවා ඒ නිසා තමයි චක්‍රයයි කියලා කියන්නේ ඒ තමයි මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වෙන්න වගේම සංස්කාර අවිද්‍යාව ජනිත කරන්න හේතු වෙනවා. එතකොට මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් අනුක්‍රමයෙන් මේ හැම දෙයක්ම ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ සංසාර ගමන චක්‍රයක් හැටියට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ සංසාරේ චක්‍රයක් කියලා ගත්තාම චක්‍රය කිව්වහම අපිට දල වශයෙන් ගත්තාම රෝදයක් අපි හිතමු කරත්ත රෝදයක් වගේ ගත්තොත් එතකොට ඒ කරත්ත රෝදයට අපිට කියන්න පුළුවන් රත චක්‍රය. ඒ රත චක්‍රයේ මැද තියෙනවා බොස් ගෙඩිය කියලා. බොස් ගෙඩිය කියලා කියන්නේ අර රෝදය කරත්තයට සම්බන්ධ කරන ප්‍රධාන මූලය. ඊට පස්සේ බොස් ගෙඩියට සම්බන්ධ වෙලා තියෙනවා ගරාදි. ගරාදි කියලා කියන්නේ ඒ රෝදේ මැද කොටස පුරවලා තියෙන අරය. ඒ කියන්නේ අරය කියලා කියන්නේ රෞමක සමස්ත විස්කම්බෙන් අඩක්නේ. එතකොට අර මැද තියෙන කේන්ද්‍රයේ ඉඳලා වටේ තියෙන පට්ටම දක්වා තවත් ලී වලින් සම්බන්ධ කරලා ලී හරි යකඩ හරි මොනවා හරි හදලා තියෙන ඒවා සම්බන්ධ කරලා තියෙනවා ඒවට කියනවා ගරාදි කියලා. එහෙම නැත්නම් අරය කියලා හඳුන්වනවා. එතකොට වටේට තියෙනවා පට්ටමක්. පට්ටම කියලා කියන්නේ මේ රෝදේ පිටරවුම. ඉතින් දැන් මේ සසර ගමන ගත්තාම ওই විදිහට තමයි සැකසීලා තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි කරත්ත රෝදේ ගත්තාම එහි මැද කේන්ද්‍රය වගේ තමයි අවිද්‍යාව සහ තණ්හාව. අවිද්‍යා තණ්හා දෙක තමයි මේ සංසාර ප්‍රවෘත්තියේ මූල ධර්ම දෙක. මූලික කේන්ද්‍රය. ඊට පස්සේ වටේ තියෙන පට්ටම වගේ තමයි ජාති ජරා මරණ එතකොට ඒ ජාති ජරා මරණත් එක්කලා තමයි අපි මේ සසර ගමනේ නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවිද්‍යාව තෘෂ්ණා කේන්ද්‍ර කොටගෙන අර වටේ තියෙන ජාති ජරා මරණ ක්‍රියාත්මක වෙන්නේ ඒ මැද තියෙන අවශේෂ ක්ලේශ ධර්මයන් නිසා. එතකොට ඒ අවශේෂ කෙලෙස් ධර්ම ටික තමයි අර ගරාදි හැටියට ක්‍රියාත්මක වෙන්නේ. තර බුදුරජාණන් වහන්සේ අර අවිද්‍යා තෘෂ්ණා නැමැති නාභිය එහෙම නැත්නම් කේන්ද්‍රය අර බොස් ගෙඩිය සම්පූර්ණයෙන්ම අහෝසි කළා නැවත නොහට ගන්නාට. ඒතර කේන්ද්‍රය අහෝසි වුනහම අර අරය එහෙම නැත්නම් ගරාදි සම්බන්ධ වෙන්න තැනක් නැති වෙනවා. ඒවා සම්බන්ධ වෙන්න තැනක් නැති වෙච්ච ගමන් ඒකේ ආධාරකයේ ඒකේ පිහිට නැති වෙලා ගිය ගමන් බාහිර චක්‍රයට එහෙම නැත්නම් බාහිරින් තියෙන පට්ටමේ හයිය සම්පූර්ණයෙන් නැතු යනවා ඒක බිඳ වැටෙනවා. එතකොට අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ අවිද්‍යාව තෘෂ්ණාව කේන්ද්‍ර කොටගෙන අවිද්‍යාව තෘෂ්ණා මූලික කොටගෙන අප්‍රමාණ 1500ක් සමග ක්ලේශ ධර්මයන්ගෙන් පරිවාර කොටගෙන ජාති ජරා මරණ වලින් නැවත නැවත සක්‍රිය වෙමින් මේ සංසාරය පවත්වාගෙන යන මේ සංසාර චක්‍රය නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කළ ගුණය නිසා තථාගතයන් වහන්සේ අරහං කියලා හඳුන්වනවා. ඒක තමයි සංසාර චක්‍රයේහි අර සිඳලූ හේයි. එතකොට අර සිඳලනවා කියලා කියන්නේ අර ගරාදි ටික ඔක්කොම බිඳලා දානවා. ඒ ගරාදි බිඳලා දාන්න පුළුවන් උනේ කුමක් නිසාද? අර මූලික කේන්ද්‍රය හැටියට පවතින අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කරපු නිසා. ඒතර සංසාර චක්‍රයේහි අර සිඳලු නිසා තථාගතයන් වහන්සේ අරහං කියලා හඳුන්වනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි රහසින්වත් පව් නොකල හේයි. දැන් මේ කාරණය පිළිබඳව සමාජයේ යම් යම් විවේචනත් පවතිනවා. ඇයිද බුදුරජාණන් වහන්සේ රහසින් පව් කළේ නැහැ කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරන්ට ගැළපෙන්නේ නැති කතාවක් වගේ ඇතම් කෙනෙක් කල්පනා කරනවා. වෙනතුනේ මේ ලෝකයේහි ඇතම් පුද්ගලයෝ ඉන්නවා සමාජයේ එලිපිට පව්කම් කරන්නේ නැහැ වැරදි කරන්නේ නැහැ. හැබැයි ඒ අය හුදකලා වුණාට පස්සේ ඒ අයට අර සමාජ අපවාද බිය, දණ්ඩන බිය, ඒවායින් මනස නිදහස් වුණාට පස්සේ ස්වභාවිකව Taman නිදහස් වුණාට පස්සේ Tamanගේ දුර්වලකම් මතුවෙන්නට ගන්නවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙකුට නිින්ද ගියාම ඒ නිින්දෙන් පෙනෙන සිහින ගත්තොත් ඒ සිහිනවලදී අපි බොහොම ස්වාධීනයි. ඒ නිසා හොඳ නරක රුචි අරුචිකම් ඒ විදිහෙන්ම අර සිහිනවලදී අපට ප්‍රකට වෙනවා. හැබැයි දෛනික ප්‍රායෝගික ලෝකේ අපි ඒවා එහෙම ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. අපි බොහොම සංවර වෙනවා. මොකද අර සමාජයක් එක්කලා අපට කටයුතු කරන්නට සිද්ධ වෙන නිසා. ඒ නිසා ලෝකේ සීල සම්පන්න පුද්ගලයෝ බොහෝ කොට ඒ සීලය පවත්වාගෙන ගියත් ඒ අයගේ මනස 100ට 100ක්ම පරිපූර්ණ වශයෙන් සංවර නොවෙන්නට පුළුවන්. ගුණවතුන්ගේ ගුණය පැවතුනාට ඒ ගුණය හැම මොහොතකම මනසෙහි අවදි වෙලා නොතිබෙන්නට පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රිය ප්‍රගුණ කළ මෛත්‍රී ධානයට සමවදින කෙනෙක් වුණත් මුළු ජීවිත කාලයම මෙත් සිතින් ඉන්නවා කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තනත්තාටත් විටින් විට වෙනස් වූ මනෝභාවයන් මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. අන්න ඒ වගේ සිල්වතුන් ගත්තත්, ගුණවතුන් ගත්තත්, ඒ වගේම ප්‍රඥාවන්තයින් ගත්තාම මේ ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාව ඥාන සම්පන්නව අවදිමත් සිතින් ක්‍රියාත්මක වෙනකොට ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන් වෙනත් අවස්ථාවල ඒ අය ප්‍රඥාවෙන් තොරව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් මේ විදිහට සීලය ගුණය නුවණ කියන ඒවා මිනිසුන් තුල හැම විටම සක්‍රිය වෙන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ හැම විටම සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන නිසා උන්වහන්සේට සාංශාරික හුරු පුරුදු ඇබ්බැහි කිසිවක් මතුවෙන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ අර සමාජයේ අනිත් අයත් එක්ක කටයුතු කරනකොට එක විදිහකට කටයුතු කරලා හුදකලා වුණාට පස්සේ සති සම්පජඤ්ඤයෙන් තොරව තමන් රුචි විදිහට ක්‍රියා කරනවා කියලා එහෙම වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ මහ ජනතාව අතර හිටියත් හුදකලාව හිටියත් උන්වහන්සේ සති සම්පජඤ්ඤයෙන්මයි කටයුතු කරන්නේ සිහි නුවණින්මයි කටයුතු කරන්නේ. ඒ හැම මොහොතකම උන්වහන්සේ ලෝකයා අතර ඉන්නකොට යම් සීලයක් පවතිනවා නම් උන්වහන්සේ හුදකලා වුණත් උන්වහන්සේ සැතපුණා වුණත් ඒ හැම මොහොතකම ඒ කියන සීලේ වෙනසක් නැහැ. උන්වහන්සේ යම්කිසි කරුණාවක් මෛත්‍රියක් ඇතිව කටයුතු කරනවා නම් මහජනතාව අතර හිටියත් හුදකලාව හිටියත් උන්වහන්සේ සැතපීලා හිටියත් ඒ කරුණා මෛත්‍රියේහි වෙනසක් නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාවත් ඒ ආකාරයෙන් එතකොට සාමාන්‍ය කෙනෙක් අඩුතරමින් නිින්ද ගියාමවත් ඒ තනත්තාගේ මනස සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සැතපුණත් උන්වහන්සේගේ මනසේ සතිය සහ සම්පජාඤ්ඤය සිහිනුවන වෙනසක් නොවේ තථාගතයන් වහන්සේ පවත්නවා. ඒ නිසා අර සාමාන්‍ය ලෝක සත්වයා වගේ ලෝකයා ඉදිරියේ සංවර වෙලා හුදකලා වුණහම වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙන ගතියක් බුදුවරුන්ගේ නැහැ. උන්වහන්සේලා ඇති තැනත් නැති තැනත් ඒ වගේම ප්‍රකට තැනත් අප්‍රකට තැනත් විවෘත තැනත් රහස් තැනත් ඒ කොතනත් උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය නිකෙලස් මානසික තත්වයෙන්මයි. අන්නේ කාරණය ප්‍රකට කරන්නට තමයි මේ ගුණය විශේෂයෙන් දක්වලා තියෙන්නේ තථාගතයන් වහන්සේගේ අරහන් කියන ගුණෙහි එක් අර්ථයක් තමයි රහසින්වත් පවු නොකළ හේන්. එතකොට තථාගතයන් වහන්සේ එලිපිට උන්වහන්සේගෙන් පාපයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම කෙලස් නැසලා ඉන්න නිසා උන්වහන්සේ අතින් වෙනත් අවස්ථාවක පාපයක් කෙරෙන්නෙත් නැහැ. නමුත් අර නිරන්තර සති සම්පජඤ්ඤේ පවත්වන නිසා සිහිනුවන පවත්වන නිසා උන්වහන්සේට සාංශාරික ඇබ්බැහියක් හැටියටවත් අර හුදකලා තැනකදීවත් දුර්වලකමක් මතුවෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. අන්නේ කාරණේ තමයි විශේෂ කොට දක්වන්නේ රහසින්වත් පවු නොකලසේක. එතකොට මේ කියන ලද ගුණාංග ටික නිසා, ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් දුරුණු නිසා, කෙලෙස් සතුරන් නැසූ නිසා, සංසාර චක්‍රය අරසිඳලෝ නිසා, රහසින්වත් පවු නොකරන නිසා ඒ තථාගතයන් වහන්සේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු වනසේක. එතකොට ලෝකයේහි යම් කෙනෙක් පූජාවක් පවත්වනවා නම් සත්කාර කරනවා නම් ඒ සියලු දෙවි මිනිසුන්ගේ පූජාවන් මහත් ඵලදායක කරන්නට බුදුරජාණන් වහන්සේ තුල පවතින මේ ගුණය හේතුවක් වෙනවා. ඒ කියන්නේ Tamanට පූජා කරන අයගේ කුසලය මහත් කරන්න ප්‍රාර්ථනා ඉටු කරන්න බුදුහාමුදුරුව 아무තු දෙයක් කරන්නේ නැහැ. 아무තු දෙයක් කරන්න ඕනෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ මහත්වය නිසා යම්කිසි දෙවියෙක් මිනිස්සෙක් උන්වහන්සේගේ ගුණය Tamanට වැටහෙන ආකාරයෙන් සිහි කරලා සිත පහදවා ගන්නවද පහදවාගෙන යම්බඳු පූජාවක් කරනවද යම් ප්‍රාර්ථනාවක් කරනවද ඒ ප්‍රාර්ථනා සඵල වෙන්නට තරම් අර තථාගතයන් වහන්සේගේ ගුණ මහත්වය හේතුවක් වෙනවා මේ නිකලස් භාවය හේතුවක් වෙනවා ඒ නිසා මෙබඳු ගුණාංග වලින් යුක්ත නිසා තථාගතයන් වහන්සේ අරහං කියලා හඳුන්වනවා ඒ වගේම අරහන් ගුණය පිළිබඳව 6 තවත් අර්ථයකුත් අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව සුවිසි මහගුණේ පොතේ දක්වනවා පෙර ආචාර්යවරු දක්වන තවත් අර්ථයක් ඒ තමයි අනුත්තරං ධම්මචක්කංච ආනාචක්කංච පවත්තේතුං අරහතීති අරහා ඒ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වූ අනුත්තර කියලා කියන්නේ උත්තරීතර ඒ උත්තරීතර භාවයේ මතු පිටින්ම ඉහළින්ම තියෙන අවස්ථාව තමයි අනුත්තර කියලා කියන්නේ එතකොට අනුත්තර ධර්ම චක්‍රය ඒ උතුම් වූ ධර්ම චක්‍රය පවත්වන්නටත් ආනා චක්‍රය ආනා චක්‍රය කියලා කියන්නේ අනසක ආඥාව පවත්වන්නටත් සුදුසුයි කියන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ අරහං කියලා කියනවා මේ අරහං කියන වචනේ සරල තේරුම ගත්තහම සුදුසුයි කියන එක. උන්වහන්සේ පූජා සත්කාර ලබන්නටත් සුදුසුයි. ඒ වගේම උතුම් වූ ධර්ම චක්‍රය සහ ආඥා චක්‍රය පවත්වන්නටත් සුදුසුයි. ධර්ම චක්‍රය පවත්වනවා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ස්වඥාණයෙන් ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයේ දේශනා කරනකොට දෙවියන් මරුන් බබුන් සහිත මේ සමස්ත විශ්ව ධාතුෙහි යම් අසත් ධර්මයක් වේ නම් ඒ සියලු අසත් ධර්මයන් සියලු මිත්‍යා දෘෂ්ටීන් කැපිලා විනාශ වෙලා විধ্বංසණය වෙනවා තථාගතයන් වහන්සේගේ ඒ අනුත්තර ධර්ම දේශනාව නිසා ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව ධර්ම චක්‍රයක් හැටියට හඳුන්වනවා අර මාරයාගේ චක්‍රායුද්ධය යම් යම් තැනක හැපෙනවද ඒ ඒ සියල්ල කැපී විනාශ වී යන්නාසේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්ම චක්‍රය යම් යම් තැනක පවත්වනවද ලෝක සත්වයාට හානියක් නොවි ඒ ධර්ම චක්‍රයෙන් මිත්‍යා දෘෂ්ටිය අසත් ධර්මය කැපී අහෝසි වෙලා විනාශ වෙනවා එයින් සත්වයින්ට යහපතක් ශාන්තියක්මයි සිද්ධ වෙන්නේ එතකොට ඒ අර්ථයෙන් ධර්ම චක්‍රය පවත්වන්නට තථාගතයන් වහන්සේ සමත් වෙනවා. තථාගතයන් වහන්සේ පවත්වන ධර්ම චක්‍රය අනුව යමින් තමයි අවශේෂ භික්ෂූන් වහන්සේලා අවශේෂ රහතන් වහන්සේලා ධර්ම චක්‍රය පවත්වන්නට සමත් වෙන්නේ. එතකොට මේ කියන අනුත්තර ධර්ම චක්‍රය පවත්වන්නට තථාගතයන් වහන්සේ තමයි සුදුසු වෙන්නේ කුමක් නිසාද? උන්වහන්සේ විසින්මයි ඒ උත්තරීතර ධර්මය අවබෝධ කරන්නේ. කාගෙන්වත් අහගෙන කවුරුවත් කියාපු දෙයක් දේශනා කරනවා නෙමෙයි ස්වඥාණයෙන් අංග සම්පූර්ණයෙන් තමන් වහන්සේ විසින් අවබෝධ කළ දේශනාවයි දේශනා කරන්නේ. ඒ නිසා අනුත්තර ධර්ම චක්‍රය පවත්වන්නට සුදුසුකම් ලබන විශේෂම කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට ආඥා චක්‍රය පවත්වන්නට ආඥා චක්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනසක. අනසක කියලා කියන්නේ තථාගතයන් වහන්සේ යම් කෙනෙකුට යමක් මෙසේ කරන්නට කියලා නියම කළොත් ඒක අතික්‍රමණය කරන්නට දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. එසේ විය යුතු නිසා ඒතනත්තාටත් ලෝකෙටත් යහපත පිණිස පවතින කාරණයක් තමයි තථාගතයන් වහන්සේගේ ආඥාව තුල ක්‍රියාත්මක වෙන්නේ. දැන් රජවරුන්ගේ ආඥාව හෝ වෙනත් නීතිධරයන්ගේ ආඥාවන් සමහර වෙලාවට ලෝක සත්වයාට පීඩාව පිණිස අනර්ථය පිණිස හේතු වෙන්නට පුළුවන්. තථාගතයන් වහන්සේගේ ආඥාව සියලු ලෝක සත්වයාටම යහපත පිණිස පවතිනවා, හිත වැඩ පිණිස පවතිනවා. අන්න ඒ විදිහට සියලු සත්වයින්ටම යහපත පිණිස පවතින ආඥා චක්‍රය පවත්වන්නට තථාගතයන් වහන්සේ තමයි සුදුසුකම් ලබන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ආඥාව ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වෙන්නේ විනය පිටකේ. විනය පිටකය කියලා කියන්නෙම භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් දෙපිරිසට තථාගතයන් වහන්සේ විසින් පනවපු ආඥාවක්. එතකොට විනයෙහි සඳහන් වෙන්නේ ආනාදේශනාව හෙවත් ආඥාව. ඒ වගේම සමහර සූත්‍ර දේශනා දැක්වෙනවා. ඒ සූත්‍ර දේශනා වලිනුත් යම්කිසි අනසකක් පතුරවලා තියෙනවා. ආඥාවක් පතුරවලා තියෙනවා. එහෙම ආඥාවක් පතුරවපු ප්‍රධාන දේශනාවක් තමයි රතන සූත්‍රය කියලා කියන්නේ. විශාලා මහනුවර තුම්බිය දුරු කරන්නට සියලු මනුෂ්‍ය අමනුෂ්‍යයින් දෙව් බඹුන් ආමන්ත්‍රණය කරමින් ඒ සියලු දෙනාට තථාගතයන් වහන්සේගේ ඒ ආඥාව පවත්වනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ ධර්මයේ ගුණ සංගරත්නයේ ගුණ සිහිපත් කරලා ඒ ගුණානුභාවයෙන් යහපතක් වෙන්නට තථාගතයන් වහන්සේ ආශිර්වාද කරනවා. එතකොට ඒ ආශිර්වාදය කෝටි ලක්ෂයක් සක්වල සියලු අමනුෂ්‍යයින් ඒ තථාගතයන් වහන්සේගේ ආඥාව පිළිගත්තු බව දැක්වෙනවා. එතකොට කෝටි ලක්ෂයක් සක්වල. එතකොට එක සක්වලක් ගත්තහම එහි සත්වයින් අප්‍රමාණයි. එතකොට ඒ වගේ සක්වල කෝටි ලක්ෂයක්. ඒ කෝටි ලක්ෂයක් සක්වල සියලු සත්වයින්ට බලපවත්වන හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළ ආඥා දේශනාවක් තමයි රතන සූත්‍රය කියලා කියන්නේ. ඒ වගේම ධජග්ග පිරිත, මෝර පිරිත, කඳ පිරිත මේ පිරිත් දේශනාවලුත් කෝටි ලක්ෂයක් සක්වල ආඥාව පතුරවමින් බුදුරජාණන් වහන්සේගේ අනසක පතුරවමින් පිහිටවපු සුවිශේෂ දේශනාවක්. ඒතර ආඥාව යම් තැනක පවතිනොයි කියන එකේ තේරුම ඒ සෑම තැනකම තථාගතයන් වහන්සේගේ ඒ වචනයට ඒ අවවාදයට ඒ දේශනාවට ගරු කරනවා එය අතික්‍රමණය කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එකයි. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ තමයි ආඥාව පවත්වන්නට සුදුසු. එතකොට ඒ ආඥාව ශ්‍රාවකයෙකුට පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ශ්‍රාවකයෙකුට පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව අනුව යමක් ප්‍රකාශ කරන්නට යමක් පවත්වන්නට. භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්ති පැනවීම ආදිය ගැන කල්පනා කළා වුණත් එය සම්මා සම්බුදු කෙනෙකුන් විසින් පමණයි සිද්ධ කරන්නේ. වෙනත් කෙනෙකුට වෙනත් ශ්‍රාවකයෙකුට ඒක අවිශේෂ කාරණයක්. සරියොත් මහරහතන් වහන්සේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලාගේ යහපත පිණිස විනය ප්‍රඥප්ති පැනවීම සුදුසුයි කියලා. එතෙන්දී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සාරිපුත්ත ඔබ ඒ ගැන කලබල වෙන්නට ඕනේ කරදර වෙන්නට ඕනේ තථාගතයන් වහන්සේ දන්නවා සුදුසු අවස්ථාව කවර අවස්ථාවේදීද භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්ති පැනවිය යුත්තේ කවර කරුණක් සම්බන්ධවද පැනවිය යුත්තේ මේවා තථාගතයන් වහන්සේ දැනගෙනයි උන්වහන්සේ ඒ ආඥාව පවත්වන්නේ ඒ නිසා තථාගතයන් වහන්සේ සුදුසු කල්හිදී භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්ති පනවනවා ඔබ ඒ පිළිබඳව කරදර වෙන්නට අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ විදිහට අනුත්තර වූ ධර්ම චක්‍රයත් ආඥා චක්‍රයත් පවත්වන්නට සුදුසු බැවින් ඒ තථාගතයන් වහන්සේ අරහන් කියලා හඳුන්වනවා. ඉතින් ඔය අපි පැහැදිලි කළේ අරහන් ගුණය පිළිබඳව ඊටාම සංක්ෂිප්ත විග්‍රහයක්. එතකොට අරහන් කියන වචනේ තේරුම සුදුසු තැනැත්තා කියන එකයි බුදුරජාණන් වහන්සේ තුළ සුදුසුකම් බොහොම තියෙනවා. ඒ සුදුසුකම් අතර මෙහිදී අපි විශේෂ සුදුසුකම් දෙකක් සිහිපත් කළා. එකක් තමයි දෙවි මිනිසුන් විසින් යහපත් ප්‍රාර්ථනා යහපත් බලාපොරොත්තු ඇති කරගෙන ලෞකික හෝ ලෝකෝත්තර හෝ යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන සිදු කරන්නා වූ සියලු පූජා සත්කාර ලබන්නට තථාගතයන් වහන්සේ සුදුසුයි ඒවා පිළිගන්නට සුදුසුයි ඇයිද පිළිගන්නට සුදුසු වෙන්නේ? ඒ පිළිගැනීම නිසා අර දායකයාගේ බලාපොරොත්තු ඉටු වෙනවා නම් තමයි ඒ ප්‍රතිග්‍රාහකයා ඒ දාණය පිළිගන්නට සුදුසුයි කියලා කියන්නේ. දැන් අපි දකිනවා සමාජයේ සමහර සිද්ධාස්ථාන සමහර පූජනීය ස්ථාන වලට මහජනතාව වැඩිපුර ඇදී යනවා. ඇයිද කියලා ඇහුවොත් ඒ අය කියන්නේ එතන පූජාවක් තිබ්බොත් ඒ හිතපු දේ ඉෂ්ට වෙනවා. භාරයක් වුණාන් පස්සේ ඒක සඵල වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් එතනට යන්න. එතකොට මිනිස්සු බහුලව ඇදී යන්නේ තමන්ගේ බලාපොරොත්තු තමන්ගේ ප්‍රාර්ථනා ඉටු වෙන තැනට තමයි පූජා කරන්නට යොමු වෙන්නේ. වහන්සේ කියන්නේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ සමස්ත විශ්වයේ යම් කිසි කෙනෙක් ලෞකික හෝ ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් ඇති කරගෙන යම් පූජාවක් පවත්වනවාද බුදු ගුණ සිහි කරගෙන අවංක වේ පූජාව කරන්නට සමත් වුණොත් ඒ තනත්තාගේ ප්‍රාර්ථනාවන් සඵල වෙන්නට තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණය හේතුවක් වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසුම කෙනා. එනිසා තථාගතයන් වහන්සේ අරහං කියලා හඳුන්වන්නේ ඒ සුදුසුකම් මත. ඊළඟට දෙවැනි සුදුසුකම තමයි අපි මෙහිදී සිහිපත් කළේ අනුත්තර වූ ධර්ම චක්‍රය සහ ආඥා චක්‍රය පවත්වන්නට සුදුසු බව. ඊළඟට ඒ සුදුසුකම් දෙක ඇති වෙන්නට තවත් බලපාන විශේෂ සාධක හතරක් අපි සිහිපත් කළා මොනවද ඒ හතර තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේඳ සියලු කෙලෙස් සතුරන් නැසූ හේින්ද සංසාර චක්‍රයේහි අර සිඳලූ හේින්ද රහසින්වත් පව් නොකල හේින්ද ඒ තථාගතයන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසුයි ඒ වගේම මේ ගුණාංග නිසාම තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන්නටත් ආඥා චක්‍රය පවත්වන්නටත් සුදුසුයි මෙන්න මේ ගුණාංග නිසා තථාගතයන් වහන්සේ අරහං කියලා හඳුන්වනවා එතකොට ඉතිපිසෝ පාඨයේහි දැක්වෙනවා ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් අරහං නම් වනසේක. දැන් මේ පාඨයේ අර්ථ දක්වනකොට ඉතිපිසෝ භගවා කියන එක සෝ භගවා ඉතිපි. සෝ භගවා කියලා කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිපි මේ මේ කාරණා වලින් අරහං නම් වනසේක. එතකොට මේ විදිහට ඉතිරි ගුණවලටත් සෝ භගවා ඉතිපි ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් සම්මා සම්බුද්ධ වනසේක ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙන් විඥාචරණ සම්පන්න වනසේක ඒ විදිහට තමයි අපි අර්ථය හඳුනාගත යුත්තේ එතකොට සෝ භගවා ඉතිපි අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං නම් වනසේක කියන අර්ථයයි එහි සඳහන් වෙන්නේ.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 ඇතිව ඒ වගේම 2023 මැයි මාස 30 31 යන දිනයන්හි මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිනාවක් පූජා කිරීමෙන් සහ සියලු ලෝකවාසීන් උදෙසා සදහම් දෙසුමක් පැවැත්වීමෙන් රැස් කරගත්තා වූ කුසල බලයෙන් සීතා මල්ලිකාමර සිංහ මහත්මියට නිර්වාණ අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ වගේම වසර 3කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණ අකිල චන්දිර ආදරණීය පුතණුවන් වගේම වසර 4කට පෙර අභාව પ્રાપ્ત වුණු ආරි කුරුළුගම සොහයුරිය සහ වසර 16කට පෙර අභාව પ્રાપ્ત ඔස්ටින් අමරසිංහ සහෝදරයාට ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේටත් සියස රූපවාහිනිය සභාපතිතුමා කාර්ය මණ්ඩලය ඇතුළු හැම දිනාටමත් ආශිර්වාද කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාගේම ධර්මඥානෙ දියුණු කිරීමේ සත්භාවයෙන් යුක්තව අද මේ ධර්ම දේශනාව සිදු කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ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 පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි